මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වතුන් හොඳටම දන්නවා මේ කාලයේ අපි සාකච්ඡා කරන්නේ සසර සයුරෙන් එතර වීමට උපකාර වන ධර්මතා හැටියට සැලකෙන පාරමී ධර්මයන් පිළිබඳව. දසපාරමිතා පිළිබඳව. දසපාරමිතාවන්ගේ නවවෙනි පාරමිතාව වන මෛත්‍රී පාරමිතාව පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිරිත් පරිදි ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කරමින් ඔබට අපට තිබෙන දහම් ගැටලු විසඳාලන ඔබේ මගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අද වැඩම කර සිටිනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ අඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ හාමුදුරනේ බොහොම දන්න කියන බොහොම ප්‍රිය උපදවන සුළු මාතෘකාවක්. ඒ තමයි මෛත්‍රී පාරමිතාව. අපි හැමෝම ළඟ තිබිය යුතු සුවිශේෂ ගුණයක්. මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාම දිහා බැලුවහම හැමෝම සැපට කැමති දුකට අකමැති සුඛකාම දුක්ඛ පටික්කුල මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු දුක පිළිකුල් කරනවා සැප කැමැත්තෙන් වාසය කරන්නේ ඉතින් ඒ සියලු සත්වයන්ගේ චිත්ත ස්වභාවය හැම කෙනෙකුටම අවශ්‍ය වෙන ඒ සුවදායක පරිසරය උදා කර දීම සඳහා අපි සිදු කරනු ලබන මානසික දායකත්වයක් අනුග්‍රාහකත්වයක් හැටියටත් මේ මෛත්‍රී පැතිරවීම අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේ මෛත්‍රී භාවනාව මෛත්‍රී පාරමිතාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉතින් පාරමිතාව ගැන පමණක් නොවේ ඒ භාවනාවක් විලසින් කොහොමද ප්‍රායෝගික ජීවිතයට පුරුදු කරගන්නේ? මෛත්‍රී වැඩි යුතු ඇයි? මෛත්‍රී වැඩිීමේ ආනිසංස මොනවද? පාරමිතාවක් විදිහට වර්ධනය කිරීමේදී දියුණු කරගත යුතු ලක්ෂණ මොනවද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් අපි හාමුදුරනේ කැමැති දැනගන්න මෛත්‍රී කියන පාරමිතාව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ තන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි සාකච්ඡා කරන්නේ මෛත්‍රී පාරමිතාව පිළිබඳව. එහෙමයි. ඉතින් වෙනදා වගේම අපි මුලින්ම මෛත්‍රී පාරමිතාව කෙටියෙන් තෝරා ගැනීම තමයි තියෙන්නේ. ශාමිනාංශ මෛත්‍රිය කියලා කියන්නේ තමන් සැප බලාපොරොත්තු වෙනවා. වගේම ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා Taman බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු වෙන පරිදිම බෝධිත්‍රය අතුරෙන් යම්කිසි බෝධියක් අපේක්ෂා කරගෙන අන් අයටත් ඒ විදිහටම සැප බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ කිසිම පන්ති ભેදයක් නැතුව තමන් ප්‍රිය කරන මධ්‍යස්ත වෛරි ඕනම කෙනෙකුට සැප. මේ විදිහට තමන්ට වගේ බලාපොරොත්තුව. එහෙම අපේක්ෂාව. ඊළඟට ඒ අයට කීර්ති ප්‍රශංසා ලැබෙනවට තියෙන කැමැත්ත. ඉතින් මේ අනුව ඒ තියෙන මිත්‍රත්වය තමයි සාමණේරහන්ස මෛත්‍රී පාරමිතාව කියලා කියන්නේ. එහෙනම් අපි හන්නේ අර මිත්‍තස් ස්වභාවෝ මෙත්තා කියලා සඳහන් කරන්නේ. සඳහන් වෙනවනේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් විදියකින් කියනවා නම් ඒ විදිහටම බෝධිත්‍රය අපේක්ෂා කරගෙන මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්නවා කිසියම් ભેදයක් නැතුව. අවෛරී කෙනා එහෙම එකක් නැහැ. හැම කෙනාටම මේ ద్వාරත්‍රයෙන් සැබවින්ම මේ මෛත්‍රිය පවත්නවා. එහෙම. ඒ කියන්නේ දැන් කාය කර්ම වශයෙන් ගත්තොත් අපි දැන් කෙනෙක් අපි හිතමු හැම දිනාම යන පාර අමදිනවා. අනේ ඉතින් මේක හැමෝම යනවනේ. ඉතින් මේකේ ලොකු පහසුවක් වෙනවා මං අමදිනකොට ඉතින් කාගවත් මේ බොහොම පහසුවක් වෙනවා කියලා කල්පනා කරලා පාර අමදිනවා. ඉතින් ගස් රෝපණය කරනවා. හැමෝටම යහපත පිණිස ලිං හාරනවා. ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. තමන්ගේ කය වෙහෙසලා නොයේ මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඒ මෛත්‍රී කාය කර්ම. ඒ ඒ මෛත්‍රී කාය කර්ම. දැන් කුස්සියේ උයන වැඩෙත් එහෙම කරන්න පුළුවන් නේද අපිට? ඔව් ඇත්තටම කුස්සියේ උයන වැඩෙත් ඒ විදිහට කරන්න පුළුවන්. දැන් අම්මා කෙනෙකුට ගෘහණියකට හැමදාම අනේ මගේ ස්වාමියා දරුවන් මගේ මේ ආහාරය අනුභව කරන හැම දිනාම ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා කියන බොහොම හොඳ හිතින් ඉවුවා නම් ඒ අම්මට හැමදාම මෛත්‍රිය වැඩෙනවා. වැඩෙනවා. නැත්නම් බැන ගොඩක් අය කරන්නේ අද කාලේ බැන බැනනේ. පොල් බෑ වගේ ගාලා දෙන්න කවුරුවත් නැහැ. නමුත් කවට උයුවට පස්සේ කන්න නම් කට අරගෙන බලාගෙන ඉන්නවා කියලා බනින අය අප්‍රමාණයි. ඔව් ඉතින් ඒක අර එහෙම පැත්තකුත් තියෙනවා. ඉතින් අර මේ නිවසක ඉන්නකොට ඉතින් හැමෝම සහයෝගයෙන් වැඩ කරන එකත් ලොකු දෙයක්. එහෙම. හැබැයි ඉතින් ගෘහණියක් හැටියට දැන් අපේ බොහෝ දෙනා මේ කුසල් කරගන්න පන්සලට වෙන්න ඕනේ කියන මානසිකත්වයනේ. හැබැයි ස්වාමීන් වහන්සේ අපි පෙර ඉඳලාම කතා කරා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඉතින් කුසල් කියනවා හැම මොහොතකම වගා කරන්න පුළුවන්. වගා කරන්න පුළුවන්. දැන් ඉතින් ඒ අංශයෙන් බලනකොට කාය කර්ම දැන් ඕනම කෙනෙක් රැකියාවක් කරනවා. ඒ රැකියාවෙන් කාට හරි සේවයක් වෙනවා. දැන් අපි හන්නේ වෛද්‍යවරයෙක් විදිහට ගත්තොත් කොහොමද ඒක ඒකන ස්වාමිනාත් ඇත්තටම වෛද්‍යවරයාට නම් ඒ වෘත්තියත් එක්ක පුදුම විදිහට මේ මෛත්‍රී හිත පතුරවන්න පුළුවන්. දැන් ගොඩාක් වෛද්‍යවරු කාර්ය බහුල ජීවිත ගත කරන පන්සලකටවත් ඇවිල්ලා විවේකීව පිනක් දහම කරගන්න තියෙන ඊට කඩත් අඩුයි. අපි හඳුරු පැහැදිලි කළොත් කොහොමද වෛද්‍යවරයෙක් තමන්ගේ රාජකාරිය තුල මේ මෛත්‍රී ගුණය පිනක් බවට පත් වෙනවා. අතරම ස්වාමිනාත් වෛද්‍ය වෘත්තිය පිළිබඳව නම් ඒක පැහැදිලි කරන්න පුළුවන් අපිට. බොහොම පහසු විදිහට අපි ඊළඟට තියෙන හැම වෘත්තියක්ම අපි සම්නාත කියලා පොදි වෛද්‍ය වෘත්තිය ගත්තොත් එහෙම ඉතින් වෛද්‍යවරයෙක් ඇත්තටම ඒ රෝගියා කෙරෙහි සදහැම කරුණාවෙන් මෛත්‍රියෙන් බොහොම හොඳට කතා කරලා දැන් සමහර වයස් වයසක අම්මලා ඒතර අපිට ඇවිල්ලා කියනවා ඉතින් සමහර වෙලාවට මේ බෙහෙත් ටික ගන්න ඒ දොස්තර මහත්තයාම හොයාගෙන යනවා. එහෙම. සමහරවිට ඒ දොස්තර මහත්තයා ඒ ස්පිරිතාලේ මාරු වෙලා ගියොත් සමහර වයෝවෘද්ධ අම්මලා මම දන්නවා. ඒ දොස්තර මහත්තයා ඉන්න ස්පිරිතාලෙට යනවා මේ අම්මා බෙහෙත් එක ගන්න. අපේ අම්මත් ඒ විදිහටම අපේ හන්දරනේ මට මතකයි මාතර ස්පිරිතාලේ වැඩ කරපු දොස්තර මහත්තයෙක් අම්මට බෙහෙත් කරපු කරුණාවෙන් මෛත්‍රියෙන්. එතන මෙත්තා වචී කර්මය වැඩි හරියක් පුරුදු කළා. ඒ සහ ඒ බෙහෙතත් ඉතින් අම්මට හිතට අල්ලලා තියෙනවා. කෙසේ වෙතත් පාන දුරේට මාතර ඉඳලා පාන දුරේට එතුමාගේ පුද්ගලික මේ ඩිස්පෙන්සරි එකට ඇවිල්ලා බෙහෙත් අරගෙන යන්න පුරුදු වෙලා හිටියා. පුරුදු වෙලා හිටියා. එතකොට බලන්න සාහනත් එතකොට දැන් ඇත්තටම දැන් ඔය අම්මලා කියන කතාවක් අනේ දොස්තර මහත්තයා ඉතින් අම්මේ කියලා කතා කරනකොට මගේ ලෙඩ හොඳයි. එහෙම. බලන්න ඉතින් දොස්තර කෙනෙකුට, ඒ වගේම නර්ස් කෙනෙකුට, ඒ වගේම ওই සෞඛ්‍යාංශවල වැඩ කරන අයට පුදුම විදිහට මේ රජෙක් වුණත් ස්වාමීන් වහන්සේ ලෙඩක් හැදුනට පස්සේ හරි අසරණ වෙනවා. එහෙම. ඒ වගේ අසරණ වෙලා ඉන්න වෙලාවක මෛත්‍රිය ලැබිය යුත්තේ. අපි හන්නේ එතන මේ කාය කර්මයටත් වැඩිය වචී කර්මෙන් සෑහෙන උදව් කරන්න පුළුවන්. සෑහෙන ප්‍රස්ථාන කටයුතු කරන්න පුළුවන්. එහෙමයි. ඇත්තම දැන් අපි මේ එන්නතත් දෙනකොට පවා මෙන්න කරේ දෙන්නේ නැහැ. ඒ විදිහට ලෙඩෙකුට කියනකොට ලෙඩාට පුදුම ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා ඒ ඒ සෞඛ්‍ය අංශවල ඉන්න අය දැන් අදට උනා තිබෙන ලොකු සේවයක් ඇත්ත කරනවා. නමුත් වෛද්‍යවරයෙකුට නම් සාමනහස මෛත්‍රිය කියන එක මේ චේතෝ විමුක්තිය හොඳට පතුරවන්න පුළුවන්. අපි හැමෝටම මේ අපි දන්න බොහොම ප්‍රකට කරුණාව සහ මෛත්‍රී උපරිමයට ගිහිපු විශේෂඥ දොස්තර මහත්මයා කියන එස්.එස්. ජයරත්න කියලා බොහෝ දෙනා දන්නවා ඇති. එතුමා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ හඳුන්වන්නේ බෝධිසත්වෙක් කියලා. ඒතරම්ම අනතිමානී ගුණයක් තියෙන මේ එතුමාගෙන් ප්‍රතිකාර මාත් ලබාගෙන තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගියත් රිදෙන්නේ නැහැ. ඊළඟ බොහොම ආදරෙන් සෙනෙහසින් තමයි මේ දේ කරන්නේ. ඇත්තට බලන්න සාංශ ඒක දැන් දැන් සාමුදාන්තය වගේ බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්ගේ දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවක් තුළ විශේෂ ජයරත්න මහත්තයාගේ නම කියවෙනවා කියන්නේ තර එතකොට ඒ සාම්දෘෂ්ටික වශයෙන් මේ මෛත්‍රී විපාකයක්. එහෙම. ඒතර මේ වගේ ධර්ම සාකච්ඡාවකට ඒක තමයි මෛත්‍රී සාමනාත පුදුම බලයක් තියෙන්නේ. එහෙමයි. මොකද මේ මෛත්‍රිය තියෙනකොට සාමනාත අපි මම නිතරම මේ වචනේ පාවිච්චි කරලා තියෙන මේ කළු ගලක් උනත් තමන්ගේ පැත්තට හරව ගන්න පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රී කාය කර්ම ওই විදිහට වාචික කර්ම දැන් අපි පැහැදිලි වුණා. කෙනෙකුට බොහොම හොඳට දැන් අපි ගෞරවය දෙන්න ඕන කෙනාට ඒ ගෞරවාන්විතවම ඒක අව්‍යාජව නෙවෙයි අවංකවම මහත්යා කියන්න ඕන කෙනාට මහත්මයා නෝනා කියන්න ඕන කෙනා නෝනා ඊළඟට අම්මේ තාත්තේ ඊළඟට අයියේ අක්කේ ඥාතිත්වයන් බොහොම ආදරෙන් ඒ අයට බොහොම කරුණාවෙන් කතා කිරීම තුළින් මේ මෛත්‍රී වචී කර්මය සම්පූර්ණ වෙනවා. එහෙම අපේ හන්නේ දැන් අපි මේ වෛද්‍ය ශාස්ත්‍රයටම අදාළව කතා කරපු නිසා කියන්නේ දැන් සමහර දොස්තර මහතුරු වැඩි හිටි වයසක අම්මලාටත් පවා කෙලිම නම කියලා කතා කරන අවස්ථා ගන්න. සිරිපාල නම් සෝමාවතී නම් එහෙම. නමුත් වයස බලලිවර වෙලා කාගේ හරි අම්ම කෙනෙක් මේ වැඩි හිටියෙක් ඉතින් මේ අර කතා කරන වෙලාවට මූණට කතා කරනකොට ළඟට ගිහිල්ලා කතා කරනකොට අම්මේ දැන් කොහොමද කියලා අහනකොට මම හිතන්නේ ලොකු මානසික සුවයක් ලැබෙනව නේද? ඒක ඒ අයත් හිතනවා නම් ඒ අයට පුදුම විදිහට තමන් මහන්සියලා වෛද්‍යවෘත්තියක වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ලේසි නෑ. පුදුම විදිහට ඉතින් පාඩම් කරන්න බෑ. එහෙම. ඇත්තටම ඒ පාඩම් කරලා පුදුම වෙහසක් දරලා තමයි වෛද්‍යවරයෙක් වෙන්නේ. එහෙමයි. ඒකට ගන්නපු ගුරුවරුන්ට විශේෂයෙන් දයාබර මව්පියන්ට ඒ දොස්තර මහත්තුරු ඒ විදිහට මෛත්‍රියෙන් කටයුතු කරනවා නම් මොන තරම් කුසල් වැඩෙනවද? එහෙම අපි අහන්නේ දැන් අපි දෙනම වහන්සේගේ අම්මට තාත්තට මොන තරම් මිනිස්සු සමාජයේ පින් දෙනවද? ආශිර්වාද කරනවද? සෙත් පතනවද? ඒ හා සමානවම අපි අහන්නේ මේ ලෙඩ රෝගවලට ගොදුරු වෙච්ච බොහෝ දෙනා ඒ වෛද්‍යවරුන්ගේ දෙමව්පියන්ට පවා සෙත් පතන අවස්ථා තියෙනවා නේද? ඕන තරම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපි සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තිය කතා කරා. දැන් ඇත්තටම අපි දැන් අපි මේ අපි බාසුන් නැහැලා මේ ගොඩ නැගිලි ඉදිකිරීම පැත්තට ගත්තොත් එහෙම බලන්න සානකම හිත තියෙනවා දැන් මේ ලෝකයේ මේ මෛත්‍රිය ඊටාම හොඳින් පවතිනවා නම් මේ ලෝකේ පවත්තන්න හරි ලේසි. එහෙම මේ මෛත්‍රිය නැතිකම නිසානි ස්වාමීන් වහන්සේ මේ උසාවි හදන්න වෙලා තියෙන්නේ. පොලිසි ඊළඟට හමුදාවන් මේ එක නවීන විදිහේ අවියායුධ න්‍යාස්තික මේ හැම එකක්ම ඇවිල්ලා තියෙන්නේ අද මහා වියදමක් දරන්න වෙලා තියෙන්නේ මේ ලෝකේ ඕනවුන්ට ඒ විශ්වාසයක් නැහැ. මෛත්‍රියක් නැහැ. ඒක දැන් මේ මෛත්‍රිය දැන් අපි අපි ඉදිකිරීම ක්ෂේත්‍රය ගැන මම කතා කරේ. එහෙමයි. දැන් එතනදී බලන්න ස්වාමීන් වහන්සේ බාසුන් නැහැලට කොච්චර කුසල් කරගන්න පුළුවන් මේ මෛත්‍රිය තියෙනවා නම්. එහෙමයි. දැන් මෛත්‍රිය තියෙනවා නම් දැන් ගලක් බඳින වාරයක් පාසානේ මේ නිවසේ මිනිස්සු සුවපත් වේවා. මේ මිනිසුන්ට යහ චනසිල්ලේ මේ ගෙදර ඉන්න ලැබේවා කියන මෛත්‍රී චින්තනය තිබුණොත් ගඩොලින් ගඩොල එයාගේ කුසලොත් සම්පූර්ණ වෙනවා. එයාට දැන් වේතනයකුත් ලැබෙනවා. ඒ වගේම මේ සසර ගමනටත් මහා පුදුම විදිහේ කුසලයක් සම්පූර්ණ වෙනවා. එහෙනම් කුසලයක් කියලා කියන්නේ සාම එතන විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ ලෝකයේ සැප බලාපොරොත්තු වෙන කෙනෙක් අපි විවිධාකාර මිනිස්සු ඇත්තටම සැපයට කැමතියි. එහෙම. මේ ශප බලාපොරොත්තු වෙන අය විවිධාකාර පින්කම් කරනවා. එහෙම. විශේෂයෙන් දන් දීමනි කරන්නේ. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා ශප අපේක්ෂාවෙන් දැන් ඔය උපදි කියන්නේ ශප අපේක්ෂාවෙන් කරන පින්කම් අතුරෙන් අග්‍රගන්‍යම පින්කම තමයි මෛත්‍රිය. එහෙම. දැන් බලන්න එතන වේලාම කියන බ්‍රහ්මණයා අවුරුදු 7යි මාස 7ක් මහා දන්වටක් පවත්නවා. ඉතින් මෙතුමා මේ දැන් වට පැවත්තලා ඉතින් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණාම තථාගතයන් වහන්සේ වදාරනවා ඒලාම මේ අවුරුදු 7යි මාස 7ක් පවත්වපු ධම්මත අව탁සේරු කරනවා නෙවෙයි හැබැයි සෝහන් එක පුජ්‍යලයකට දෙන දාණය මීට වඩා වටිනවා ආනිසංශ වැඩි. සෝහන් පුජ්‍යලයෝ 100කට දෙන දාණයට වඩා සකදාගාමී උත්තමයෙකුට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමී උත්තමයෝ 100කට දෙන දාණයට වඩා අනාගාමී උත්තමයෙකුට දෙන දාණය වටිනවා. අනාගාමී උත්තමය 100කට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණය වටිනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණයටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණය වටිනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණයටත් වඩා කෙනෙක් තිසරණ සරණ යෑම වටිනවා. ඒ කියන්නේ හරියට බැලුවොත් මේ ආමිෂයෙන් ප්‍රතිපත්තියට හැරීමේ වටිනකම දේශනා කරන්නේ නේද? දේශනා කරන්නේ. ඊළඟට සානක මම අන්තිමට එන්නම් ඒකයි මට එන්න ඕනකම තියෙන්නේ. එහෙමයි. ඊළඟට තිසරණේ සරණ යාමටත් වඩා කෙනෙක් තිසරණේ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කිරීමටත් වඩා උතුම් වෙනවා. ඒ පන්සිල් ආරක්ෂා කිරීමටත් වඩා යම් කිසි කෙනෙක් මේ අසුරුසනක් ගන්න මොහොතේ මෛත්‍රී වඩනවා නම් ඒක තමයි කියනවා මේ දාන සීල කියන මේ පින්කම් අතුරෙන් උතුම්ම කෙනෙක් සැප බලාපොරොත්තු වෙන කියන්නේ අතරම මේ මෛත්‍රී වැඩිම තුලින් නිවන දක්වාම අනාගාමි තත්වයේ දක්වාම මෛත්‍රී කර්මස්ථාන තුල යන්න පුළුවන්. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙක් සැප අපේක්ෂාවෙන් පින්කම් කරනවා නම් මෛත්‍රිය තරම් වටිනා පින්කමක් නැහැ. එහෙම අපහන්නේ මට පොඩ්ඩක් මේ සාමාන්‍ය ගිහි ජනතාවගේ පැත්තෙන් අහන්න හිතන ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා. අපි හාමුදුරු මතක් කළානේ පන්සිල් රකින්නටත් වඩා උතුම් අසුරු සනක් ගන්න මොහොතක් හෝ මෛත්‍රිය වඩන එක කියලා. එතකොට ඒ මෛත්‍රිය වැඩි යුතු පන්සිල් නැතුවද පන්සිල් ඇතුවද? නෑ. එතන ස්වාමීන් ඇත්තටම සීලේක පිළිතලා තමයි චිත්ත සමාධිය ඇති කරගන්න ඕනේ. එහෙම. ඉතින් ඇත්තටම දැන් ඔතන විශේෂ තැනක් ස්වාමීන් මතු කරේ. එහෙම. ශීලවන්ත භාවය අත්‍යවශ්‍යයි. එහෙම. නමුත් අපි දැන් කරණිමිත සූත්‍රයේ මෙත්ත සූත්‍රයට ගියොත් එහෙම. මෙත්ත සූත්‍රයේ දේශනා කරන්න හේතුනේ අර ස්වාමීන් වහන්සේලාට විච්ච කරදරේ. එහෙම. ඒ උන්වහන්සේලා මුලින් බොහොම ශීලවන්තයන් හැටියට තමයි ඒ වනාන්තරයට ගිහිල්ලා භාවනා කළේ. එහෙම. නමුත් එතන හිටිය දෙවියන්ගෙන් ලොකු කරදරයක් ඇති වුණා. එහෙම. කරදරය ඇති වුණේ මොකද්ද? දැන් මේ ස්වාමීන් වහන්සේලා මාස 3ක් මෙතන ඉන්නකොට අපිට මේ විමානවල එන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ඒ නිසා මේ මුන්වහන්සේලා බය ගන්නවලා යවන්න ඕනේ කියලා මේ එක එක මේ විරූපී විස්මවාගෙන විස්මවාගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා බය කළා. එහෙම. මුන්වහන්සේලා වස් කඩාගෙන නැවත ජේතවනාරාමයට ගියාම බුදුරජාණන් වහන්සේලා දාලා ඕගොල්ලෝ ඒ ගමන ගියේ ආයුධයක් නැතුව. එහෙම. ආයුධය මොකද්ද? මෛත්‍රිය. එහෙම. මෙත්ත සූත්‍රයේ ගැන්වුවා මේකම කර්මස්ථානය කරගන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා මේක ඉගෙනගෙන මේක සද්ධාහනා කරමින් මේකම ප්‍රායෝගිකව වඩමින් මේ වනයේට ආවා. ඉතින් අර දෙවියෝ බැලුවා දැන් මේ ස්වාමීන් වහන්සේලා පුදුම මෛත්‍රී සිතකින් ඉන්නවා. ඉතින් මනුස්ස විලාසයෙන් ඇවිල්ලා පැම්පකුණු හදනවා, සක්මන් හදනවා, දාන පූජා කරනවා. පුදුම උපස්ථානයක්. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ දැන් මුලින් අර ස්වාමීන් වහන්සේලා සීලවන්තයි. එහෙම. නමුත් සීලවන්ත ස්වාමීන් වහන්සේලාට කරදර කරා. එහෙම. නමුත් උන්වහන්සේලා ශීලවන්ත භාවයේ ඉඳගෙන මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ අර දෙවියන්ගේ උපකාර ලැබුණා. එහෙම. ඉතින් දැන් මෙතනදී ඇත්තටම සාමනාසේ අහපු ප්‍රශ්නේ හොඳයි. නැත්තම් කෙනෙක් පන්තිල් කඩමින් මෛත්‍රී භාවනාව නිකන් නිකන් ගතානුගතිකව කරන්න කරන්න පුරුදු වෙන්න පුළුවන්. පුරුදු වෙන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. සීලේක නම් ඒකාන්තයෙන් පිළිටන්න ඕනේ. එහෙම දැන් දේශනා සඳහන් සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. පැහැදිලි වුණා සංස. අනිවාර්යෙන් ඒක අහපු එකක් හොඳයි. මම අර සූත්‍රයට අනුව කියාගෙන ගියේ. නමුත් එහෙමයි. ඇත්තටම එතන අර කියන්නේ ඒ සීලවන්ත භාවයටත් වඩා ප්‍රණීතම සීලවන්ත භාවයක් අවශ්‍යයි. සීලය රැකගෙන කරන මෛත්‍රිය තමයි උසස් කියලා. උසස්ම භාවනාව. එහෙමයි. ඒ මෛත්‍රී සිතේ තියෙන ප්‍රබලතාවය තමයි අපි හඳුර බොහොම ලස්සනට අනුපිළිවෙලින් පැහැදිලි කරගෙන ආවේ. මෙසේ පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් කොහොමද ප්‍රතිපදාව පැත්තට ප්‍රතිපත්තිය පැත්තට නැඹුරු කරලා සීලයෙන් භාවනාවට ඇවිල්ලා භාවනා සිත් අතරේ මෛත්‍රී සිත බොහොම ප්‍රබල කුසලයක් උපදවන සිතක් බවට පත් කරගන්නේ ඒක වටිනාකම තමයි අපි හාමුදුරු මනවින් විග්‍රහ කළේ ඒ අතරෙම අපි හාමුදුරනේ අමතක වෙන්න කලින් ආපහු මේ මතක් කළොත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්න උදවිය අපි හාමුදුරු මතක් කළා ගඩොලෙන් ගඩොල තියමින් කරන ඒ කාර්යය තුල මෛත්‍රී සිත වඩන්න පුළුවන් කියලා. ඒ gedara ඉන්න ඒ gedara හදන gedara උදවිය සුවපත් වෙන්න එහෙම කියලා. අපි හන්නේ එහෙම කිසිදු මෛත්‍රී චේතනාවක් නැතුව චෛත්‍යයක් බඳිනවා වගේ වැඩක් කරන එකද මෛත්‍රී චේතනාව ඇතිව ගයක් හදනවා කියන එකේද වඩාත්ම ආනිසංශ තියෙනවා කියන්නේ. ඇත්තටම සම්හංශ දැන් අපි හිතුවොත් උදෙක් රස්සාවක් කරන අදහසින් චෛත්‍ය බඳින අය ඉන්නවද? ඔව් වතාවක් එතන ලොකු පාරිචර්යාවක්. අපි හිතමු සම්හංශ චෛත්‍ය බඳින බාසුන් නැහැ. මේ හාමුදුරන්ට මේ දායක සභාවට හොඳට සල්ලි තියෙනවා මෙතෙන්ට අඩුවර කරන්න හොඳ නැහැ මේ චේතනාව තමයි. එහෙම. එහෙම හිතාගෙන මෙතනින් තමයි ගන්න පුළුවන්. දැන් මට මතක් වෙනවා මේ අපේ දැන් මේවා මේ කියන්න ඕනේ මොකද බාසුන් නැහැලා වුණත් මේ හොඳට තේරුම් ගන්න දෙපැයි. මොකද දැන් අපේ ස්ථාන වැඩ කරනකොට මේ සම්නාස එහෙනම් ඉතින් ඔය දායක වෙනවා. දායක වෙනකොට අපේ පොඩි හාමුදුරන්ට ඇහෙනවලු මේ වාසුන් ඇහලා කියනවා ස්ථානට පුදුම දායකයෝනේ එන්නේ. මෙලින්නම් හොඳට ගන්න ඕන. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලොකු වාහනයකින් මිනිස්සු ආවට පස්සේ මේ ආධාර විසිකල්ල යනවා කියලා තමයි මේ මිනිස්සුන්ගේ මානසික හිතන්නේ ඉන්නේ. එහෙම. ඇත්තට ස්වාමීන් වහන්සේ නමක් දන්නව මොනතරම් සාමාන්‍ය මුදලක් හම්බුනහම අර කතාවට කියන්නේ රුපියලක් හම්බුනාම රුපියල් දෙකක වැඩ කරනවා ස්වාමීන් වහන්සේ නම. එහෙමයි. එතකොට එහෙම බොහොම සකසරුවන් අන්දමින් තමයි වැඩ කෙරෙන්නේ. නමුත් ඒ ඇත්තෝ අර බලන්නේ අර කිසිම මෛත්‍රී සිතකින් නෙවෙයි. මෛත්‍රී සිතකින් හාමුදුරන්ටත් මොකද ඉතින් මිනිසු දෙනවනේ ඉතින් ඒක අපිට දුන්නාම මොකද වෙන්නේ කියලා හිතනවා. හිතනවා. එතකොට ඇත්තටම සාමාන්‍ය දැන් ස්වාමීන් වහන්සේ අහපු චෛත්‍යයේ ප්‍රශ්නේ gedara කතාවක් ඇත්තටම එතනදී ලොකු දෙයක් අපි හිතමු මේ බාසුන්නෑගේ හිතේ අර විදිහේ නරක චේතනාවකින් චෛත්‍යයක් බැඳගත් ගයක් හදුවත් ඒක ඇති දෙයක් නෑ. එහෙම. හැබැයි අපි හිතමු බාසුන්නෑ කෙනෙක් චෛත්‍යයක් බඳිනවා අනේ මම මේ ස්තූපයක් සකස් කරන්නේ. ඒතර මං මම මේ කරන්නේ පුංචි වැඩක් නෙවෙයි. ඒතර මේ ස්තූපේ තැම්පත් කරන්නේ සරුවත්න ධාතුන් වහන්සේලා. ඉතින් මගේ නිර්මාණයක්. ඉතින් මේක මේ චෛත්‍ය සකස් කරාට පස්සේ මෙතනට ඇවිල්ලා වඳින බොහෝ දෙනා සද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත් මට ඒක මොනතරම් කුසලයක්ද මේ ලෝකයේ තියෙන සියලු දේවල් දුන්නට වඩා වටිනා දෙයක් තමයි මම මේ දෙන්න තමයි මම මේ කටයුතු කරන්නේ. එහෙම හිතාගෙන එතුමා ඒ චෛත්‍ය බැන්දොත් එතුමාට විශ්වකර්මයා වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක ප්‍රණීත කුසලයක්. හැබැයි ඒක ශ්‍රද්ධාව පදනම් කරගෙන කරහව පදනම් කරගෙන. ගයක් හදන කෙනා ඒ විදිහටම බොහෝම හොඳ චේතනාවෙන් අනේ මේ නිවසේ ගෘහ මූලිකයා මේ ඒ නෝනා මහත්මිය මේ දරුවන්ට මා හදන මම මේ වේතනයක් පඩියක් ගත්තට මා මේ හදන gedara තුර සමගියෙන් සතුටෙන් සමාදානෙන් කිසියම් වෛරයක් නැතුව වුණොන්ට ප්‍රියමනාපව මේ නිවස තුල කටයුතු කරගන්න ලැබේවා කියලා මෛත්‍රී හිතින් හදනවා නම් සාමාන්‍යයෙන් එතනක් මහා ප්‍රණීත කුසලයක් අත් වෙන හැබැයි මේ කුසල් දෙක ගත්තාම අර චෛත්‍යයේ සකස් කරන කුසලයේ ඇත්තම ප්‍රණීතයි. එහෙම හැබැයි චෛත්‍ය උනත් හදන්නේ ද්වේෂ සහගත වුණා මුදල් ගණීමේ බලාපොරොත්තු වෙනා ඊට වැඩිය ප්‍රණීතයි වැඩිය ප්‍රණීතයි ඇත්තටම නිවස අර විදිහට නිවසට මෛත්‍රියක් තියෙනවා නම් එහෙමයි එතන එතන බාසුන් නැහැගේ හෝ වෛද්‍යවරයාගේ හෝ අනෙක් සියලුම වෘත්තිකයන්ගේ සිතෙහි පහළ වෙන ඒ චේතනාව අනුව තමයි මේක සැකසීම වෙන්නේ සැකසීම සිද්ධ වෙන්නේ එහෙමයි අපි හාම එතකොට දැන් gedara ඉන්න උදවිය ද්වේෂ සහගතව ඉන්නවා මේ හැබැයි බාසුන් නැහැ බොහොම මෛත්‍රී සහගතව හදනවා. gedara ඉන්නේ කෙනා මේ බාසුන් නැහැට හරියට ගෙවන්නේ නැතුව බාගෙට ගෙවමින් ද්වේෂ සහගතව ඉන්නවා. ඒකට ස්වාමීන් වහන්සේ සර්ව සාධාරණයි. <laughs> එහෙමයි. මොකද දෙපැත්තටම හිතන අයක ලොකු දෙයක්. එහෙමයි. මම අලුත ගෙවන්න වැඩක් නැහැ, මෙච්චර ගෙවන්න ඕනේ ආදී වශයෙන් අඩුවෙන් ගෙවලා එතකොට gedare කෙනාගේ හිතේ මෛත්‍රියක් නැහැ. එතකොට එහෙම මෛත්‍රියක් නැතුව ද්වේෂ සහගතව කටයුතු කරන කරලා මිනිසු රිදවලා මිනිසු හූරගෙන කාලා නිර්මාණය කරන දෙයක් තුල යහපතක් වෙයිද ඒ කතිය. ඇත්තටම ස්වාමීන් දැන් ලෝකෙට පේන්න යහපතක් උනායි කියලා හිතේ. නමුත් අපි මොන දේ කරත් මම නිතරම හිතන දෙයක් නම් මොන දේ කරත් මේ දවස් 30000කට වැඩිය වඩා අඩුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම ඒක බොහොම ධාර්මිකවම ඒ නිවස සකස් කරගන්න පුළුවන්. අපි බොහොම ਸਰව සාධාරණ මේ වාසුන් නැහැලටත් අවශ්‍ය විදිහට ඒ සාධාරණම ඒ මිලගවන් ගෙවලා ඒ කටයුතු සිද්ධ කරගන්නවා සිද්ධ කරනවා නම් ඇත්තට මේක ලොකු දෙයක්. ඒකද මෛත්‍රී කාය කර්මයක් නේද? මෛත්‍රී කාය කර්මයක්. අනිත් එක එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අද සමහර වෙලාවට මිනිස්සු මේක අහන ගමන් හිතන්න පුළුවන් අපෝ බාසුන් නැහැලාට කොච්චර සැලකුවත් වැඩක් නැහැ. එහෙම මානසිකත්වය මිනිස්සුගේ ඉතල තියෙනවා. හැබැයි අපි හන්නේ මෛත්‍රිය කියන්නේ දෙපැත්තක ගනුදෙනුවක් වගේනේ. මිත්‍රත්වය කියන්නේ නේද? අනියෙන් කෙනෙකුට මිතුරු වෙන්න බැහැනේ. බැහැනේ. මිතුරු වෙන්න තව කවුරු හරි ඉන්න ඕනනේ. එතකොට බාසුන් නැහැ අර විදිහට හිතනවා වගේම ගෙදර උදවියත් හොඳ විදිහට හිතුවොත් එතන විශාල වශයෙන් දෙගොල්ලටම මෛත්‍රී කාය කර්ම සිදු කරගන්න පුළුවන්. ඇත්තටම සාන්නත් එතනදී දැන් අපි අපි දැන් අපිට දෙපැත්ත මෙහෙම වෙනවා නම් හරියම වටිනවා. එහෙම වුනේ නැතත් තමන් මෛත්‍රී සහගතව ඉන්නවා නම් තමන්ට ඒක ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. මොකද කවුරු වුණත් ද්වේෂ කරනවා නම් වෛරී වෛර කරනවා නම් ඒ වෙලාවට තමන් අතර නොගැටි ඉන්න හිතක් හදාගෙන තියෙනවා නම් ඒකේ පුජ්‍යලයට විශාල සැනසෙල්ලක් වෙනස උපකාර වෙනවා. එහෙමයි. අපි හරි දැන් මෛත්‍රී කාය කර්ම වචී කර්ම පිළිබඳව කතා කළා. දෛනික ජීවිතයට කොහොමද මේ මෛත්‍රිය භාවිතා කරන්නේ කියන එක තමයි අපි හාමුදුරුවෝ විවිධ අංශ ඔස්සේ ගිහිල්ලා සාකච්ඡා කළේ. අපි හන්නේ මම මෙහෙම අහුවොත් ඇයි අපි මෛත්‍රී කරන්න ඕන? කුමක් සඳහාද? අපි මෛත්‍රී කළ යුත්තේ අනිත්‍යව සුවපත් කරන්නද? එහෙම නැත්නම් මොකද අපිට ලැබෙන ප්‍රතිලාභේ මෛත්‍රී කරලා? ඔව් ඇත්තටම සාමනාංශ මෛත්‍රී කළ යුත්තේ දැන් අර අපි කෙනෙක් හිතන්න පුළුවන් දැන් ස්වාමීන් අපි කෙනෙකුට අපි සාමාන්‍ය මේක මේකෙන් කවුරුත් අඳු උත්සාහයක් ඇති කරගන්න එපා. නමුත් මෛත්‍රී කිරීම තුළින් ඒ අයටත් ලොකු යහපතක් වෙනවා. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී හිතක් හදා ගැනීම තුළින් තමන්ටම තමයි ඒකෙන් ලොකු සැනසෙල්ලක් සිද්ධ වෙන්නේ. මූලික වශයෙන්. ඔව් දැන් අතරම දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රිය හිතේ තියෙන කෙනාට මොන තරම් ආනිසංස ගොඩක් ලැබෙනවද? එහෙම. ඒවා අපිට පස්සේ කතා කරන්න පුළුවන්. එහෙම. එතකොට දැන් අතරම මෙත් වැඩිම තුලින් දැන් සමහර හිතන්න පුළුවන් දැන් දැන් මේ දැන් සමහර මිනිස්සු දායකයෝ කියනවානේ මම ඔය හාමුදුරන්ට වඳින්නේ. ඉතින් හරියට දැන් අපිට වැන්දට මිනිස්සු අපිට මොනවද ලැබෙන්නේ? එහෙම. ඉතින් වඳින කෙනාට තමයි ඒ පාරිචර්යාව තුළින් ඒක නාටයි කුසලයක් කුසලයක්. දැන් සමහරු හිතාන ඉන්නවා මම ওই හාමුදුරන්ට වඳින්නේ නැහැ, අරයට වඳින්නේ නැහැ, මෙයාට වඳින්නේ නැහැ. ඉතින් එතන බලන්න සාමස් එතන තියෙන මාන්නයක්. ඒ මානය තුල ඥානය අඩු වෙලා කුසලයේ කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. අවස්ථාව නැති වෙනවා. ඒ ඇත්තටම ඒ වඳිනකොට ඒ කෙනාගේ වැඳිල්ල අපි වැඳිල්ල ලබා ගන්න කෙනා ඒක මාන්නෙන් ලබා ගත්තොත් ඒක එයාට. එහෙමයි. මොකද එයා ඒක බොහොම ඉතාලම නිහතමානීව මේ සමස්තයක් හැටියට මේ මහා සංඝයාට වන්දනාවක් මේ කෙරෙන්නේ. විචලයක නිහතමානීව පිළිගැනීම මේක වෙනම දෙයක්. අපි හන්නේ දැන් කවුරු හරි ගිහියෙක් දන්නවා මේ වඳින්න යන්නේ දුස්සීලයකට කියලා. එතකොට දුස්සීලයකටත් වඳින්න ඕනද? කොහොමද ඒ තෙන්දි කරන දැන් මේ යා වඳින්න සමහරවිට වඳින්න නැතු වෙන්නේ මෙයා දුස්සීලයි කියලා දන්න නිසා වෙන්න පුළුවන්. එතකොට වඳින්න ඕනද? නැත්නම් දුස්සීලයාට වැඳලා හරි අපිට පුළුවන්කම තියනවද අපිට යහපතක් කරගන්න? ස්වාමීන් වහන්සේ ඔය සිල්වත්කම් ගුණවත්කම් අපි බාහිරින් ඒ දකින විදිහට නෙවෙයි කෙනෙකුගේ සීලවන්තකමවත් දුස්සීලකමවත් රඳාපවතින. එහෙම. අන්තික ගිහි භවතෙකුට නැත්නම් ගිහි පින්නතෙකුට කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ මේ ස්වාමීන් වහන්සේලාගේ හරි කාගේ හරි සිල්වත්කම් ගුණවත්කම් ඒවා හොයන්න ගිහිකොට පවරලා නැහැනේ. එහෙම. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ ලැබිච්ච කෙටි කාලය තුළ දැන් අපි වඳිනකොට දැන් අපි දැනනකොට අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ නැත්තම් මට කවුරු හරි වඳිනවා නම් අනේ මේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේට වඳිනවා කියලා වඳින්න අවශ්‍ය නැහැ. එහෙම වඳින්න ඕන මම මේ වඳින්නේ ආර්ය මහා සංඝරත්නයට. ඒතර එයා ඒ විදිහට වඳිනකොට ස්වාමීන් වහන්සේ අනාගතේ අතීතයේ පහළ වෙච්ච සියලු සංඝයාට වැඳ වෙනවා. එහෙම වර්තමානයේ වැඩ ඉන්න අපේ ස්වාමීන් වහන්සේ සංඝ කියන්නේ සමූහයක් නෙමෙයි. ඒතර මේ වර්තමානයේ වැඩ හිටපු සියලු ස්වාමීන් වහන්සේලාට වැඳ වෙනවා. අනාගතයේ පහළ වෙන සියලු ස්වාමීන් වහන්සේලාට වැඳ වෙනවා. එතකොට අපි මේ ස්වාමීන් වහන්සේ නමකට වන්දනට අනේ මේ මහා සංඝ රත්නයටයි මගේ වන්දනාව. එතකොට මේ ත්‍රිවිධ රත්නේ එක රත්නයකටයි මේ වන්දනාව. එහෙම. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ එතකොට අපිට දුස්සීලකම් සිල්වත්කම් ඒවා අදාළ නැහැ. එහෙම. දැන් අර අපි වඳිනකොට අපි දානයක් පූජා කරනකොට දැන් ඕවා හිතන්න ගියොත් ඔය යන්තම් හරි හිතනකොට වංචනික වශයෙන් ඇවිල්ලා කවදාවත් කෙනෙකුට දානයක් දෙන්න බෑ. එහෙම. කවදාවත් සීලයක් ආරක්ෂා කරන්න බෑ. කවදාවත් බණක් අහන්න බෑ. දැන් ඔයා ඔය හාමුදුරුවෝ බණ කිව්වට ඔයාගේ හැටි මමනේ දන්නේ. ඒ වගේනේ එහෙම කියන්න කියන්න සාමනහත වෙන දේශය විශ්සෙනවා. Tamanතර ගන්න තියෙන වටිනා දේ ගන්න බැරුව යනවා. අපි හන්නේ මේ වන්දනාවත් අපිට මෙත්තා කාය කර්මයක් කරලා වඳින්න පුළුවන් නේද? මේ මේ හාමුදුරු සුවපත් වෙන්න ඕන, නිදුක් වෙන්න ඕන, දුසීලකම් තියනවා කියලා දැනෙනවා නම්, ඒ දුසීලකම් අඩුවෙන් කරගෙන කියලා ඒ හාමුදුරන්ට ඇහෙන්න කියන්නේ <laughs> නැතුව හිතින් හිතලා එහෙම වඳින්න පුළුවන්කම තියෙනවා නේද? හැදිලියම් සම්හාද දැන් ඔය ඒ වන්දනා කරනකොට එහෙම අපේ අම්මලා අත්‍තරම ලංකාවේ දැන් බොහෝ අම්මලා කියන බොහොම පුදුම වාක්‍යයක් කියනවා. එහෙමයි. එහෙම කියලා බොහෝ අංශයෙන් දුක් වේවා නිරෝගී කියන කියා ගන්න බැරි නම් වේගෙන් හරි කියලා දානවා අම්මලා. ඒකදු වැඩු දෙමව්පියන් ආදීන්ටත් ඉඳලාම ගුරුවරුන්ට ඉඳලාම කියන දෙනවා. එහෙමයි. ඒක අපේ බොහෝ දෙනාගේ තියෙනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේට නමකට වැඳීම තුළින් ඒ අයට ලැබෙනවා ආයු වන්නෝ සුඛම් බලං. එහෙම. ඒකට ඒ අයටත් අර ඒ සියලු ඒ ආනිසංස ලැබෙනවා. ස්වාමීන් වහන්සේ සුවපත් වේවා. දැන් සිල් ගුණ පුරණ කෙනෙක්. උන්වහන්සේගේ ආශිර්වාදයක් කියන එක සම්මත පුංචි දෙයක් නෙවෙයි එහෙම. මේක මූලිකාවට මේ නිකන් රංගපාණ්ඩ නෑ එහෙමත් වඳිනවනේ සමහරු. එහෙම. ඒ ඒ විදිහට වඳින්නේ නැතුව හදවතින් කිසිම ගිහි පින්වත් එක් ස්වාමීන් වහන්සේ නමකගේ සිල්වත්කම් ගුණවත්කම් ඒවා හොයන්න එපා. මම මේ කියන්නේ බොහොම කරුණාවෙන් මොකට අපිට මේ බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාවේ සමත්ත මහා සංඝරත්නයට වඳිනවා කියන අදහසින් යුක්තව වැඳනනම් ඒ පින්නතාට ගෞතම බුද්ධ ශාසනයේ සියලුම මහා සංඝරත්නයට වැඳ වෙනවා. අනිත් එක අපි හඳුරන්නේ වඳින්න හිත හදා ගන්නවා කියලා කියන මොහොතේම මම මේ හඳුරන්න වඳිනවා කිය. ඒ තුලම ලොකු අනතිමානිකමක් හිතේ ඇති වෙනවා. ඒ තුල කුසලයක් හිතේ පහළ වෙනවා. පහළ වෙනවා. ඒ කියන්නේ අනිකාගේ සීලය ඇතාහු නැතා තමන් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අපේ හඳුරු කිව්ව විදිහට තුන් කාලයටමයි ති මහා සංඝරත්නය ආරමුණු කරගෙන වන්දනා කරනකොට අර විදිහට මෛත්‍රී සහගතව කරනකොට ඒකේ ප්‍රතිඵලය මූලික වශයෙන්ම තියෙන්නේ තමන්ට තමන්ගේ හිතසුව පිණිසයි පවතින. ඒතකොට කවුරු හරි එහෙම වන්දනාවක් කරන්නේ නැහැ කියලා කියන්නේ තමන්ටම අනර්ථය කරගන්න මානිය අවුස්සා ගන්න කෙලෙස් වැඩෙන තත්වයකටපත් වෙනවා. අපි හන්නේ දැන් මෛත්‍රිය මූලිකව කරන්නේ ද්වේෂය නැති කර ගැනීමටනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මෙත්තා භික්ඛවේ භාවේ තබ්බා දෝසස්ස පහන. ද්වේෂය ව්‍යාපාදය ප්‍රහාණය කිරීම සඳහා මෛත්‍රිය පුරුදු කරන්න කියලා. මයි දැන් අපි සාමාන්‍යයෙන් අපි හන් දැන් මේ මෛත්‍රී පාරමිතාවත් එක්කින්ද අපි භාවනාවටත් නඹුරු කරලා ගත්තොත් මූලිකව අපි පුරුදු කරන්නේ මෛත්‍රී භාවනාව. දැන් ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි අපි අහන්නේ මේ මම කියලා කෙනෙක් නැත්තම් ඇයි මම සුවපත් වෙනවා ආදී වශයෙන් එහෙම හිතන්නේ එහෙම එහෙම හිතන්න ඕනද මොකද එහෙම භාවනාවක් ආරම්භ වෙන්නේ මෛත්‍රී භාවනාව ඒ විදිහට ආරම්භ වෙන්නේ ඇයි ඔව් ඇත්තටම සම්හාස දැන් මේ භාවනාව අපි ගත්තාම මේ භාවනාව සමත විපස්සනා හැටියට කොටස් දෙකකට බෙදෙනවානේ. එහෙමයි. ඉතින් සමත භාවනාව ඇත්තටම සම්මුතිය මුල් කරගෙන තමයි බොහෝ සෙයින් කෙරෙන්නේ. දැන් මෛත්‍රී භාවනාව ගත්තාම පුජ්‍යලයක් අරමුණු කරගෙන තමයි අපි මේ මෛත්‍රී වඩන්නේ. ඒ කියන්නේ අපි හැමදෙම මේ මෛත්‍රී භාවනාවේ සමත විපස්සනා කියලා කොටස් දෙකක් තියෙනවා. හැම භාවනාව ඕනම භාවනාවක් ගන්නද අපිට පුළුවන් විපස්සනා පැත්තට යනවා. එහෙමයි. එතකොට නම් අපි අපි සමත භාවනාව ගත්තොත් ඇත්තට මෛත්‍රී භාවනාව පැහැදිලිවම සම්බන්ධස මේ සමත භාවනාව. සමත භාවනාව. සමත භාවනාව කියන්නේ සම්මුතියේ පිහිටලා දැන්. එහෙමනම් තථාගතයන් වහන්සේ මම මගේ මට අයිති එහෙම දෙයක් නැති බව පැහැදිලිවම දේශනා කළා. ඒකේ විවාදයක් නැහැ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සම්මුති දේශනාව පරමත දේශනාව හැටියට කොටස් දෙකකට බෙදෙනවා. බෙදෙනවා. එහෙම. හැබැයි සම්මුතියෙන් තොරව අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. එහෙම. දැන් එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ මහණෙනි මම මේ දවස්වල වැඩ හිටියේ. උන්වහන්සේ කොච්චරවත් භාවිතා කරා මම කියන්නේ. එහෙම. මට පිපාසයි කියලා මතකයි. පිපාසයි. ඉතින් එහෙම නැතුව මේක ජීවත් වෙන්න බෑනේ. එහෙම. එහෙම විපස්සනාවෙන් කතා කරන්න ගියොත් ඒක අමුතුම කිස්සුවක් වෙයි. එහෙම. මොකද එහෙම කරන්න බෑ. බහුතරයක් සම්මුතියේ පිහිටා කටයුතු කරන උදව්. කටයුතු කරන නිසා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් අපි මේ උත්තරීතර தത്വයට යනකම් දැන් ඒ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට තේරෙනවා මේක කාන්තෙන් නැති දෙයක් නෑ පංච උපාදාන ස්කන්ධයකට මෙත් ඇදුවත් දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ මෛත්‍රිය උන්වහන්සේ මේ පුජ්‍යල සන්නාය මෛත්‍රී කරනවා නෙවෙයි නෙමෙයි ලෞද්‍රා බුදුරජාණන් වහන්සේ අනිත් අයට මහා කරුණාවක් තියෙනවා උන්වහන්සේ පුජ්‍යල සංඥාවෙන් අරයා මෙයා කියලා එකක් නෑ එහෙම උන්වහන්සේට මේ තේරෙනවා මේක ඇති තියෙන්නේ මෙතන පරිසම්පාදයක් විතරයි විතරයි නමුත් උන්වහන්සේ ඒ සියල්ලට මේ එක වෙනම මෛත්‍රිය පොදු හැඟීමෙන් පුද්ගලිකත්වයෙන් තොරව ඒ දේ කරනවා. කරනවා. එහෙම. දැන් අපි එතෙන්ට යන කෙනෙක් ස්වාමීන් වහන්සේ දැන් හිත මේක විශේෂයෙන් ස්වාමීන් ප්‍රශ්නෙත් එක්ක මට කියන්න හිතුණා. දැන් මේ මෛත්‍රිය ඒ විදිහට වඩනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි පුද්ගලයේ කර්මණු කරගෙන සම්මුති වශයෙන් එහෙම කෙනෙක් කර්මණු කරගෙන මෛත්‍රී වඩනවා කියලා කියන්නේ සම්මාස සංක සූත්‍රයේ තියෙන පුදුම සඳහනක්. ඒක හරි වැදගත් මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ටත් ඒක බොහොම වැදගත් වෙයි. ඒ සංඝ සූත්‍රයේ තියෙනවා සම්හත මේ නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් වෙනවා ගාමිණී කියලා. අසිබන්ද පුත්ත ගාමිණී. අසිබන්ද පුත්ත ගාමිණී. එතුමා ඇවිල්ලා ඉතින් නිකණ්ඨනාත පුත්‍රගේ ඒ ධර්මය ගැන බුදුරජාණන්සේ අහනවා. ඉතින් නිකණ්ඨනාත පුත්‍රගේ ධර්මය මෙයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ නිකණ්ඨනාථ පුත්‍ර කියන්නේ ඒකාන්තයෙන් ප්‍රාණඝාත කරන කෙනා අපායේ උපදිනවාමයි. එහෙමයි. අදත්තාදානේ කාමිත්‍යාචාරය මුසාවදෝ කරන කෙනා ආය හරියට ඒක වුණා නම් අපායේ ගිහින් තිබ්බා වගේ තමයි. එහෙම. ආ එතන ගියාට හිතන්න දෙයක් නැහැ. එහෙම. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම එහෙම අන්තවාදී ධර්මයක් නෙමෙයි. දැන් හිතන්න ස්වාමීන් වහන්සේ දැන් මුසාවාදයක් වුණා කියුණා නම් බොරුවක් කියුණා නම් එයා අපායේ හරියටම පිටලා ඉවරයි කියලා නිසිත භාවයක් තියෙනවා නම් අපිට මේ ප්‍රතිපත්ති පුරන්න බැරි වෙනවා. එහෙම. අපිට පින්කම් කරගන්න මේ ශාසනය එතන එහාට මොකුත් කරගන්න බෑ. එහෙම. මොකද බුදුරජාණන්ත් එහෙම අන්තවාදීව දේශනා කළේ නෑ. ඒක උන්වහන්සේ වදාලේ. එහෙම නෙවෙයි මේ ප්‍රාණඝාත අදත්තාදානි ආදී ඒ පංච දුස්චරිතයන්ට කිසියම් අවස්ථාවක් දීලා නෑ ස්වාමී. එහෙමයි. හැබැයි උන්වහන්සේ ඒවා බොහොම පිළිකුල් කළා. එහෙම. තථාගතයන් වහන්සේ වදාළේ ඒ වගේ වැරදි සිද්ධ වෙච්ච කෙනෙකුටත් ගැළවීමක් තියෙනවා. එහෙම. ඒක තමයි හරිම වටින්නේ. මේකයි මේ කරුණා ශාසනයක ස්වභාවය. ඒතර මම කියන්නේ ඒවා කරන්න කියන එක නෙවෙයි. නමුත් ඒවා වෙලා තියෙනවා නම් ඒ ගැන හිත හිතා දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තථාගතයන් වහන්සේ වදාරනවා මේ මෛත්‍රී චේතෝ මුක්තිය හොඳට පවත්නවා නම් මේක උපරිම වශයෙන් දිනු කරනවා නම් අර කරපු සියලුම අකුසල් අකාමකා දවන්න පුළුවන්. එහෙම. හරියට හක් පිඹින්නේ හක් ගෙඩියක් අරගෙන එක එක දිශාවලට හැරිලා පිඹිනකොට ඒ ශංකනාදය දස දිශාවටම පැතිරෙලා යනවා වගේ ඒ හා සමානව මෛත්‍රිය පතුරවන්න කියලා සඳහන් වෙනවා. ඔව් ඒ හා සමානව මෛත්‍රිය පතුරනකොට සාමනතර අකුසලයේ ඔක්කොම දැන් ඇත්තටම ඒ අකුසල් අර ඊළඟ ජීවිතයකට යන්නේ නැතුව ඒ අකුසලෙ මැඩපවත්ත ගන්න පුළුවන් කියනවා මේ මෛත්‍රී ආනුභව බලය. මොකද මේ මෛත්‍රී සමාධිය පුරුදු කරන කෙනා ඒ මොහොතේ වඩන නිසා ඒ මොහොතේ සිත පිහිටලා තියෙනවා. එවන් මොහොතක මරණයටපත් වුණොත් එයා දුගතියට යන්නේ නැහැ. දුගතියට යන්නේ නැහැ. බලන්න සම්මාස දැන් අද බොහෝ දෙනා තියෙන ওই විපලිසරය උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ ඕක නිසා පසුතැවිල්ල. එහෙම. ඒ ඇත්තට මේ පසුතැවිල්ල සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න මේ මෛත්‍රී භාවනාව කොච්චර වටිනවද? පිළිලෙක් අරමුණු කරගෙන දැන් බොහෝ දෙනා සාමනහස යහප ප්‍රශ්නය ඉතින් මගේ මුත් ඔක අහලා තියෙන හාමුදුරේ මම එක් නැත්නම් ওই ස්වාමීනාත් ඔය වගේ මෝඩ තර්ක දෙන්නේ ඇත්තටම එහෙමයි. සත්‍තහව අඩු වුණා. අපි අහන්නේ දැන් මේක නිකන් සරලව තේරුම් ගන්න මෙහෙම කිව්වොත් හරියද? සම්මුති වශයෙන් ගත්තොත් මම කියලා කෙනෙක් ඉන්නවා. ඉන්නවා. ඒ මම තමයි මෙතෙන්ද මේ සෝපත් වෙම්වා ආදී වශයෙන් හිතන්නේ. හිතන්නේ. පරමාර්ථ වශයෙන් ගත්තා. පරමාර්ථයට යනකොට අපි විපස්සනා භාවනාවට යන්නේ. එතකොට සත්පුද්ගල සංඥාවෙන් තොරව ඒ මෛත්‍රිය පුරුදු කරන ක්‍රමිකුත් තියෙනවා. නමුත් මේක සම්මුතියේ පිහිටා කරන සමත භාවනාවක් නිසා තමයි අපි මම සෝපත් වෙම්වා දිවසේ හිතන්නේ කියලා ප්‍රකාශ කළොත් හරියද? පැහැදිලිවම සංකේ තාම නිවැරදියි තියෙනවා. එහෙම. එතකොට අපි හඳුරන්නේ දැන් මෛත්‍රී කරන්නේ මූලිකව ද්වේෂය නැති කරගන්නනේ. එතකොට කාගේ ද්වේෂයද නැති දැන් අපි හිතන අපිත් එක කවුරු හරි පිටස්තරේ තරහයි. ආ මේ මිනිහාගේ තරහ නැති කරන්න මං යාට මෛත්‍රී කරන්න ඕන කියලා අපි හිතනවා. දැන් අපි එයාගේ වෛරය නැති වේවා නැති වේවා කියලා හිතන හිතනකොට මෛත්‍රී මනෝ කර්ම වලින් පුළුවන් ද පිටස්තරේකුගේ ද්වේෂය නැති කරන්න පිටස්තරේකුගේ ද්වේෂය නැති කරන්න මෛත්‍රී වචී කර්ම සහ කාය කර්ම නේද උපකාර වෙන්නේ මෛත්‍රී මනෝ කර්ම වලින් තමන්ගේ ද්වේෂය නේද නැති වෙන්නේ කියන එක ගැන මම අහුවොත් කොහොමද අපේ හාමුදුරුවෝ උත්තර දෙන්නේ? ඇත්තටම සාමදාන්ත මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී කාය කර්ම වචේ කර්ම භාවනාවක් වෙන්නේ නැහැ. එහෙම. මෛත්‍රී කර්මස්ථාන ඒකාන්තේ මනෝකර්මයක්. එහෙම. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය කෙනෙක් වෛර කරනවා නම් Tamanට Taman එයාට වෛර නැත්තේක් වෙත්වා කියලා කියනකොට එයා වෛරී නැති කෙනෙක් වෙනවද කියන එක ස්වාමීන් වහන්සේ අහන්නේ. එහෙමයි. ඇත්තටම සම්මාත එහෙම අපිට අපි කාලයක් එයාට කෙනෙක් අපිට වෛර කරන්න කරන්න කරන්න අපි යාට වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම පවත්වන එක තුලින් ඒ ද්වේෂය ඒ ඒ ක්‍රියාකාරීත්වයේ අඩපණ වෙන්න පුළුවන්. අපි හන්නේ දැන් මෙහෙමයි. මන් දන්න කාලේ ඉඳලා මොන්ටිසෝරි යන කාලේ ඉඳලා අපි හන්නේ මම කියලා තියෙනවා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කියලා. හැබැයි දන්න තරමින් එදින වෛරය වැඩි වෙනවා. මේ බහුතරයක් සමාජයේ එන්න එන්නම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිකෙනී මේ දේවල් වැඩි වෙලා යනවා. සමනත ඒක ඇත්තම. අර දැන් මම ඒකයි කියන්න ගියේ එහෙම. ස්වාමීන් වහන්සේ එහෙම අපි කෙනෙකුට එහෙම වෛර නැත්තෝ වෙත්වා කියලා කිව්වට එහෙම වෛරේ නැති වෙන්නේ නැහැ. එහෙම. හැබැයි සම්මත සමත්යක් හැටියට අපි මේ ద్వාරත්‍රයෙන් එයාට දැනෙන්න මෛත්‍රී වැඩිම තුල යම්කිසි දමන වීමක් තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ මෙත් වැඩිම තුළින් ඒ කෙනාට වඩා තමන්ගේ ද්වේෂය තමයි නැති නැති වෙන්නේ. ඒක මොනවද මේක අපි මෛත්‍රී වැඩිම තුළින් එකයි මේකේ මෛත්‍රී වැඩිම වඩන කෙනාටයි මේකේ ආනුභාවය වැඩි. එහෙම මෛත්‍රී මනෝ කර්මය තමයි භාවනාවක් විදිහට මූලිකව තමන් තුළ වැඩෙන්නේ තමන් තුළ වැඩෙන්නේ ඊට පස්සේ එය අන් අයට වචී කර්ම සහ කාය කර්ම වලින් යොමු කරන්න පුළුවන්. යොමු කරන්න පුළුවන්. දැන් මට මේ කතා කරනකොට මතක් වුණේ නෑ. ඉතින් අමතක වෙන ඒ කියන අදහස මම මේක කියන්නේ. දැන් මේක මේ සැබවින්ම විච්ච දෙයක්. මේ ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රිය පිළිබඳව අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මේ වැඩි ඈත එකක් මේ ළඟදී දවසේ. පොඩි උන්වහන්සේලා කීප නමකට මේ මොකද දෙනමකගේ පොඩි ගැටුමක් තිබිලා තියෙනවා. එහෙමයි. ඉතින් මේ දෙනම ඉතින් දැන් බොහොම නිතර නිතර ගැටෙනවා මේ කොයි වෙලද දැන් දෙන්න මොනවත් බලන්නේ තත්ත්වෙට දැන් මේක උග්‍ර වෙලා තියෙනවා. එහෙම. මේ අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉතින් මේ මෛත්‍රියේ තියෙන ආනිසංස මෛත්‍රියෙන් ඉන්න කෙනෙකුට දේශ කරපුවාම ඒකේ ලැබෙන විපාකේ ඊටාම භයානකයි සාමාන්‍යයෙන් අනිත් කෙනෙකුට වගේ නෙවෙයි. මෛත්‍රියෙන් ඉන්න කෙනෙකුට දේශ කිරීම තුළ තියෙන ආදීනවත් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එක නම ඒ අනුශාසනාව අහලා දැන් අර මේ අර අර අර පොඩි ගැටීමක් ඇති වෙච්ච ස්වාමීන් වහන්සේට බොහොම හොඳට කතා කරනවා. ඒක උන්වහන්සේට මේ සුවපත් වේවා කියලා කියනවා. ඒ පාරේ යනකොට අයින් වෙනවා. ඉතින් පුදුමාකාර වෙනසක්. එහෙමයි. ඉතින් ඒක පස්සේ දැන් ඕක දැකපු අපේ තව ටිකක් වැඩි ශාන්තනම ආනේ නම් දැන් මේ අනුශාසනාව අහලා බොහෝ හොඳට දැන් මේ ක්‍රියාත්මක වෙනව නේද නෑ නෑ ස්වාමීන් වහන්සේ මම මේ කරන්නේ මම මෛත්‍රියෙන් ඉන්නකොට එයා මට වෛර කරනකොට විපාක වැඩි වෙනවනේ <laughs> ඒතර බලන්න <laughs> වංචක ධර්මයක් වංචක ධර්මයක් එතකොට දැන් අර මෙයා මෛත්‍රියෙන් ඉන්නේ අරයට විපාක වාරය වැඩි කර වැඩි කරවන්න එහෙමයි එතකොට බලන්න දැන් මේ පොඩි හාමුදුරුවමක් වුණත් ඉතින් ඕක හිතලා බලනකොට ඉතින් කොච්චරනම් මේ දේශේ වංචක වශයෙන් <laughs> මෛත්‍රියම ගහනවා ධර්මයෙන්ම ගහනවා එහෙමයි එහෙමයි ඉතින් ඇත්තටම මේ ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඉතින් ස්වාමීන් වහන්සේ කෙසේ හෝ මේ මෛත්‍රිය වඩනවා කියන එක ලිහිසි වැඩකුත් නෙමෙයි අපි සාමාන්‍යයෙන් හිතුවත් එහෙම බොහෝම කල්පනාවෙන් මොකද මේක වෙන කෙලස් පැත්තට යන්න තියෙන අවස්ථාව බොහෝම වැඩි. එහෙම. අපි හන්නේ දැන් මෛත්‍රිය වැඩි යුත්තේ මූලිකව द्वේෂය පාලනය කර ගැනීම තරහ නැති කර ගැනීම සඳහා. දැන් කෙනෙකුට තරහ යන්නේ ඇයි කියලා අහුවහම මූලිකව කියන්න පුළුවන් කාරණා දෙකක් අපිට ගන්න පුළුවන්. කැමති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. අපි කැමති දේවල් අපිට ලැබෙන්නේ නැති වුණොත් අපිට කේන්ති යනවා. අකමැති දේවල් ලැබෙනකොට අපිට කේන්ති යනවා. එතකොට අපි හන්නේ මේ ලෝක ස්වභාවය හරියට හඳුනාගත්තොත් මේ ලෝකේ ජීවත් වෙනකොට අපි කැමතිම දේවල් අපිට සදාතනිකව හම් වෙන්නේ නැහැ. අපි අකමැති දේවල් විතරක් නෙවෙයි අපිට ලැබෙන්නේ කියලා එහෙම හිතුවොත් මේ ගැටීම කියන එක අපිට යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් නේද අපේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු ධර්මය විශේෂයෙන් ලෝක ධර්ම පිළිබඳවත් ඒ වගේම මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පිළිබඳවත් කෙනෙකුට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම මේ ගැටෙන්න තියෙන අවස්ථාවෙන් නොගැටෙන්න අවස්ථාව හදාගන්න පුළුවන්. පුළුවන්. එහෙම. ඇත්තටම අපි මේ ලබන හැම දෙයක්ම සාමාන්‍ය කවුරුත් කරපු දෙයක් නෙවෙයිනේ. එහෙම. අපිම කරගත්ත දෙයක් අපිට කෙනෙක් බයිනවා නම් දැන් ස්වාමීන් වහන්සේ මතක මතක් කරපු විදිහට අපි පතන දේ අපට ලැබෙන්නේ නැත්නම් අපි නොපතන දෙයක් අපට ලැබෙනවා නම් අපි අකමැති දෙයක් ලැබෙනවා නම් ඒක සාමාන්‍යක මේ අපේ අම්මවත් තාත්තවත් සහෝදරයෙක්වත් සහෝදරියක්වත් ගුරුවරයෙක්වත් මේ අසල්වාසීන්වත් අපේ දායකකාරකාදීන්වත් කරපු දෙයක් නෙවෙයි. එහෙම. මේක ඉතින් ඇත්තටම අපිම කරගත්ත දෙයක්. නමුත් අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි කැමති මේක අහවලා ඒක මට දෙන්නේ නැහැ. මං කැමති මේක අහන්න නමුත් අහවලා මට මං ගැන එහෙම ගුණයක් කියන්නේ ආදි වශයෙන් අනිත් පිට අය පිට බාලා තමයි වැරද නිතරම අපි කල්පනා කරන්නේ. ඒක තමයි තියෙන දෝෂේ. මොකද ඒකට ප්‍රධාන හේතුව ඉතින් මේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. එහෙමයි. ඉතින් සාමනාත අනිත් එක ඉතින් මේ දේශය කියන එක ඉතින් මේ පුංචි අරමුණක් ඇතිනේ සාමනාත මේ දෙන්න කරන්නේ. අපි දන්නේම නෑ හිතාගන්න බෑ මේ ද්වේෂය කියන එක මේ එකපාරම ඉස්මතු වෙන අවස්ථාවක්. එහෙමයි. ඉතින් ගැටෙන අරමුණක් හම්බුනහම ඉතින් ද්වේෂය ඇති වෙනවා. ඉතින් ඒකට බොහොම හොඳ සිහියක් තියෙන්න ඕනේ. අනිත් එක හොඳ යෝනිසෝ මනසිකාරය හොඳ මනසිකාරයක් තියෙන්න ඕනේ. අනිත් එක සාමනත හිත පුරුදු කරලා තියෙන්න ඕනේ. එහෙනම් අපි හන්නේ මෛත්‍රිය කියලා කියන්නේ බොහොම පුළුල් මාතෘකාවක් කතා කරන්න ගියාම කරුණු අපේ හාමුදුරන්ට ගලාගෙන එන බව අපිට පේනවා. ඉතින් භාවනාවක් විදිහට මේ මෛත්‍රිය පුරුදු කිරීමේදී Tamanට මෛත්‍රිය වඩලා අන් අයට මෛත්‍රිය පතර වීම තමයි සම්ප්‍රදාය. අපි අනිත් අයට යමක් දෙන්න නම් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ වගේ අපි මෛත්‍රී සහගත වෙන්න වෙන්න අපේ හිතේ මෛත්‍රිය වැඩි වෙන තරමට තමයි අපිට අන් අය වෙනුවෙන් මෛත්‍රී පතුරවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පතරවීමේදී පුද්ගලිකත්වයේ මුල් කරගෙන මෛත්‍රී පතුරවන්නේ නැතුව ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රිය වඩලා සබ්බේ සත්තා භවන්තු සුඛිතා කියපු විදිහට ඒකත් පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොඳයි සමහරු මට ඇහිලා තියෙනවා සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා කියලා කියනවා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා සුඛිත අත්ත කියලා කියන්නේ සුවපත් වූ සිත්යත්තු වෙත්වා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වූ සිත්යත්තු වෙත්වා කියලා පුළුල් වශයෙන් මෛත්‍රී පතරවනවා. ඒ සීමා වන්දන නැතිව අසීමාන්තික මෛත්‍රී පතරවන එකට කියනවා අනෝදිස පරණ මෙත්තා කියලා. ඕදි කියන්නේ සීමාව. සීමාවල් දාගෙන කරන මෛත්‍රියට කියන ඕදිස පරණ මෙත්තා. සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා කිව්වහම එහෙම සීමාවක් නැහැ. සියලු සත්වයන් ඉලක්ක කරගෙන තමයි මෛත්‍රී පතුරවන්නේ. ඉන් පස්සේ අපිට ඕන ඕන නම් අවශ්‍ය නම් වෙන වෙන කොටස් වශයෙන් අරගෙන මෛත්‍රියේ පතුරවන්න පුළුවන් මුසුද්ධි මාර්ගය සඳහන් වෙන ඕදිස පරණ මෙත්තා කියලා සඳහන්. ඊළඟ දිසා පරණ මෙත්තා වශයෙන් කරණීයමිත සූත්‍රයේම සඳහන් වෙනවා උද්ධං අධෝච තිරියං ආදී වශයෙන් උඩ අභ්‍යවකාශයේ දක්වා යට පොළොවෙන් යට සරස මේ අට දිසාවටම මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ස්ථාන පරණ මෙත්ත ආදී වශයෙන් ස්ථානයේ මුල් කරගෙන තමන් ඉන්න තැන ඉඳලා තමන් ඉන්නේ යම් කිසි කාමරයක නම් ඒ කාමරයේ අය සියලු සත්වයන්ට ඊළඟට ගෙදර අයට ඊළඟට ගමේ අයට නගරයේ අයට රටේ අයට අසල්වැසි රටවල් අයට ආදි වශයෙන් විශ්වයටම මෛත්‍රී පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ හාමුදුරුවෝ සඳහන් කරාවේ එවන් මෛත්‍රියක් වැඩිම තුල ලැබෙන ප්‍රතිලාභ මොනවද? මෛත්‍රියේ ආනිසංස මොනවද කියලා අපි අපේ හාන්දරනේ කාල සීමාවක් කළමනාකරණය කරගෙන මේ ආනිසංශ පිළිබඳව කෙටියෙන් මතක් කළොත් හොඳයි. ඔව් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී ආනිසංශ මෙත්තානිසංශ සූත්‍රයෙන් තමයි අපිට බුදුරජාණන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ මෛත්‍රී සිතක් පැතිරවීම තුළින් ස්වාමීන් වහන්සේ දැන් එතනින්ම පැහැදිලි වෙනවා මේ මෛත්‍රී කිරීම තුළින් අන් අයට වඩා Tamanta තමයි ඒක සාන්දෘෂ්ටික වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙමයි. දැන් මෙත්තානිසංස සූත්‍රය සඳහන් වන්නේ ඉතින් ආනිසංස 11 11ක් සඳහන් වෙනවා. සුඛං සුපති සුඛං පටිභුඤ්ජති නපාපකං සුඛිනම් පස්සති ආදී වශයෙන්. එහෙමයි. ඒත් ඇත්තටම සාමාන්‍යයෙන් මේ මෛත්‍රී හිතක් තියෙන කෙනෙකුට හොඳට නිින්ද යනවා. සුඛං සුපති සුඛං සුපති බොහොම කොට්ටෙට ඔළුව තියනකොට ටික වේලාවක් යනකොට බොහොම සිහියෙන් බොහොම කල්පනාවෙන් බොහොම සැප නින්දක් යාට ලැබෙන හැම දැන් අත්‍යන්ත සාමාන්‍ය බණ දේශේ හොඳටම තියනකොට තරහයෙන් ක්‍රෝධයෙන් ඉන්න කෙනාට නිදාගත්තට නින්දයක් නැහැ එහෙම එහෙමනම් හොඳ නින්දක් බලාපොරොත්තු වෙනවා හොඳට මෛත්‍රී වඩන්න ඕන ඊළඟට සාමාන්‍ය දැන් අවදි වීමත් එහෙමයි එහෙම සුඛං පටිබුද්ධති එහෙම. ඒ සම්මත දැන් අවදි වෙනකොට දැන් බලන්න කෙනෙකුට සමහරව අවදි කරගන්න අමාරුයි. අවදි වුණත් ඔන්න ඈනුම් අරිනවා වාඩි වෙලා ඉන්නවා ආයෙත් තව තැනක ගිහලා වාඩි වෙනවා ආයෙත් පොඩ්ඩක් නිදා ගන්නවා එහෙම එහෙම එකපාර නැගිට ගන්න බෑ. එහෙනම් බොහොම හරියට නිකන් අර ආසනයක වාඩි වෙලා ඉඳලා බොහොම ඉක්මනින් නැගිට්ටා වගේ හොඳට පිවිදෙන්න පුළුවන් මෛත්‍රී වඩන කෙනා. දැන් කම්මැලි කමට හොඳටම උදේගෙන ඉවර වෙලා පරක් වෙල නැගිටලා කියන්නත් පුළුවන් අපේ හන මම මෛත්‍රී සාගතව ඉන්න හින්දා මට නිින්ද යන හොඳට කියලා. <laughs> ඒකනේ සුඛම් පටිබුද්ධති. එහෙමයි. එහෙම වෙන්නේ නැහැ. ඒකට කෙනෙකුට කියනවා මම මෛත්‍රියෙන් ඉන්න හින්දා තමයි අපිට නිින්ද යන්නේ කියලා. ඒකයි ටිකක් පරක් උනේ කියලා කියන්න බෑ. මොකද අවදි වෙන්නත් එයාට බොහොම ඉක්මනට පුළුවන්. අවශ්‍ය වෙලාවට පහසුවෙන් අවදි වෙන්න පුළුවන්. ඊළඟට දැන් බොහෝ දෙනා කියන මම අරම දැක්කා. පොළඟේ පන්නගෙන එනවා දැක්කා. ඇතෙත් පන්නගෙන දැන් මෙහෙම රාක්ෂියක් දැක්කා. ඔය දකින්නේ මෛත්‍රී හිතේ නැති හින්දා. එහෙමයි. මේ මෛත්‍රී හිතේ තියෙන කෙනා දකින්න දකින්නේ එක්කෝ සුන්දර දසුන්. එහෙමයි. එක්කෝ දන් දෙනවා නැත්නම් මොනවා හරි තමන් කැමති උයනක් ඒ වගේ කොකුණක් ඒ වගේ දෙයක් තමයි. එහෙම. මෛත්‍රී හීන නොදකින්නවා නෙවෙයි දැක්කොත් දකින්නේ හොඳ ඒවා. හොඳ හීනයක්. එහෙමයි. ඊළඟට සාමහන්ත මනුස්සානම් ප්‍රියති මනුස්සයන්ට ප්‍රිය වෙනවා. එහෙමයි. එතකොට මිනිසුන්ට ප්‍රිය වෙන්න බොහෝ දෙනා නොයෙක් විද්‍යාවල් කරනවා. නමුත් මෛත්‍රිය හොඳට වඩනවා නම් මිනිසුන්ට ප්‍රිය වෙනවා. මිනිසුන්ට විතරක් නෙවෙයි අමනුෂ්‍යානම් ප්‍රිය වෙති. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දැන් බලන්න අර අර සිතුල් පව හිටපු අර විසාක කියන ස්වාමීන් වහන්සේ. එහෙම. උන්වහන්සේ හොඳට මෛත්‍රිය වැඩුවා. උන්වහන්සේ මෛත්‍රී හිතින්ම හිටියේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මාස හතරකින් සිතුල් පවගේ ඉඳලා වෙන විහාරයකට වඩින්න හදනකොට ඒ ඒ පඩිපෙළේ මම හිතන්නේ අධිගෘහිත దేవතාවා අඬන්න පටන් ගත්තා. ඇයිනේ අඬන්නේ කවුද අඬන්නේ? මම මේ අධිගෘහිත దేవතාවා මොකද අඬන්නේ? ඔබවහන්සේ වඩින නිසා. ඒක මං ඉඳීමෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔබවහන්සේගේ මෛත්‍රී හිත නිසා මෙහි ඉන්න මේ යක්ෂයෝ, භූතයෝ, පෙරේතයෝ බොහොම සමගියෙන් ඉන්නවා. අසභ්‍ය වචන කියන්නේ. දැන් ඔබ වහන්සේ වැඩපු ගමන් ආයෙත් ඔක පටන් ගන්නවා. එහෙනම් ඒකෝට බලන්න අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය වෙනවා. ප්‍රිය වෙනවා. දේවතා ආරක්ෂාන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. දැන් අපි දෙවියෝ ආරක්ෂා කරන් දෙවියන්ට යාතිකා කරනවා. දෙවියෝ ළඟට යනවා. දෙවියන්ට මොයේ පොද පඳුරු දෙනවා. ඒ මොකුත් ඕනේ නැහැ සම් හොඳට මෛත්‍රී වඩනවා නම් දෙවියෝ හොයාගෙන ඇවිල්ලා ආරක්ෂා කරනවා. එහෙමනම් බලන්න මේ මෛත්‍රියේ තියෙන ආනිසංස. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ කොරෝනා වසංගතිය තියෙන කාලේ ඉතින් ඇත්තටම මෛත්‍රී වඩනවා නම් දැන් වසවිස එහෙම වලින් ඇත්තට දැන් සනාස අග්ගිවා විසංවා සනාස අග්ගිවා විසංවා සතංවා කමති ඒකට ඇත්තටම සම්බන්ධ බලන්න අවියායුදීන් වසවිස වලින් පීඩා වෙන්නේ වසවිසෙන් ඊළඟට මොනින් පීඩාවක් වෙන්නේ නැහැ ඊළඟට ස්වාමීන් වහන්සේ තුවටන් චිත්තන් සමාධියදී වහාම හිත සමාධිමත් වෙනවා. දැන් අද බොහෝ යෝගාවචරයෝ ඇවිල්ලා කියන මට නම් මේ භාවනාව බෑ මම ওই බුද්ධ පූජාව තියාගෙන ඔය ආමිෂ පින්කමක් කරන බණක් අහගෙන ඉන්නවා භාවනා කරන එක නම් මට බෑ නමුත් ඉතින් මේ බෑ කියලා නෙවෙයි දැන් මේ මෛත්‍රිය හොඳට වඩනවා නම් වහා හිත සමාධි සමානවා ඒක කොච්චර දෙයක්ද සාම එහෙමයි ඊළඟට මුඛවන්නෝ ඉපසිද ඒකකොට මූණ බොහොම ලස්සන ප්‍රසන්න වෙනවා එහෙම ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි සිහිය සිහිමුලාවෙන් මැරෙන්න මැරෙන්න වෙනවා. හැබැයි මෛත්‍රී වඩන කෙනාට නොමුලාව තමන්ගේ අන්තිම හුස්ම පොද හෙලන්න අවස්ථාව ලැබෙනවා. එහෙම. ඒකට ඒ ධ්‍යාන ඉතින් මරුණොත් බ්‍රහ්ම ලෝකයේ පවා උපදින්න අවස්ථාව ලැබෙනවා. එහෙම. ඉතින් මේ වගේ ස්වාමීන් වහන්සේ ආනිසංස වාර දැන් මේක හොඳට හිතනවනේ අපිට කාල වේලාව මදිනවා එකින් එකට විස්තර කරන්න. හැබැයි මේ ආනිසංස ටික ගත්තාම දැන් මේ හිත ඇදලා ගන්න දෙයක් තමයි අද බොහෝ දෙනාගේ භාවනාව අසාර්ථක වෙන අය ඇත්තටම හොඳට මෛත්‍රිය. දැන් අපි උපදෙස් දෙනකොට ස්වාමීන් වහන්සේ නානාපාන්තතිය තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ කියන නම් නිතරම කියන්නේ අපේ වැඩිහිටියෝ අපිට කියලා දීලා තියෙන්නේ මෛත්‍රිය වඩන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරනකොට හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මෛත්‍රී කර්මස්ථානය අමතක කරලා ආනාපානසතිය පුරුදු කරන්නේ. එතකොට ඕනම කර්මස්ථානයක් දිනු කරගන්න මේ මෛත්‍රී කර්මස්ථානය හරීම වැදගත් කර්මස්ථාන. එහෙම අපි හන්නේ එවන් ආනිසංසදායක මෛත්‍රී භාවනාව පාරමිතාවක් විදිහට පුරනකොට කොහොමද මේ කොටස් තුනට බෙදලා වෙන් කරන්නේ කියන එකක් අපි අවසාන වශයෙන් සිහිපත් කරමු අපි හන්නේ. හොඳයි සාමනාත. ඇත්තටම මෛත්‍රිය කියලා කියන්නේ ඉතින් තමන් අන් අයට අර විදිහටම තමන් සැප සම්පත් බලාපොරොත්තු වෙනවා වගේම අන් අයටත් ඒක හදව තියෙනවා. අවංකව මේ දේ ලැබෙනවට කැමති ඒ වෙනුවෙන් තමන්ගේ ඒ අඹදරුවෝ මිල මුදල් සියල්ල මොනක් පරිත්‍යාග කරන්න එයා සූදානම් ඒ මෛත්‍රී සහගතව මෛත්‍රී සහගතව ඊළඟට තමන්ගේ ශරීරාංගයක් ගියත් ඒ මෙච්චිත නැති කරගන්නේ නැහැ. ඒක තමයි උපපාරමිතාව. පරමත්ත පාරමිතාව මුළු ජීවිතේම පරිත්‍යාග කරලා වුණා. දැන් අපිට ඒවට උතරම් ජාතක පොතේ ජාතකත් කතාවේ පුදුම ලස්සන කතාන්දර දෙන දෙන්නේ කාල වේලාවක් නෑ. එහෙමයි. ඒ ඇත්තටම ඒ තමන්ගේ ජීවිත අපේ බෝසතාණන් වහන්සේ ඒ ඒක රාජ කියන ජාතකයේදී උන්වහන්සේ මුළු ජීවිතේම පරිත්‍යාග කළ මෙත් වැඩුවා. එහෙමයි. ඒ විදිහට සමහර ජීවිතේම පරිත්‍යාග කරලා මෙත් වැඩීම තමයි මේ පරමත්ත පරමත්ත පාරමිතාව. ඉතින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන උත්තරයන් වහන්සේ නමක් මේ ත්‍රිවිධ ආකාරයටම සම්පූර්ණ කරනවා. එහෙමයි. පසේ බුදු බව පත් වෙන අය ආකාර දෙකකටත් රහත් බෝධියෙන් නිවන් පසක් කරගන්න අය මූලික පාරමිතා 10ක් සම්පූර්ණ කරනවා. ඉතින් අද දවසේ අපි සාකච්ඡාවට බඳුල් කළේ මෙත්තා පාරමිතාව ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන්න තිබුණත් කාල වේලාව අවසන් නිසා ඒකට ඉඩකඩ යොදාගන්නේ නැහැ. බොහෝ දෙනා දන්න කාරණා පිළිබඳව නොදන්නා පැතිකඩකින් අපි අද සාකච්ඡාව සිද්ධ කරගෙන ගියේ. ඉතින් අපි අපි දෙහිවින්ම පුණ්‍යානුමෝදනා කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපිව ඥානණය කිරීම සම්බන්ධයෙන් අපිට බොහෝ කරුණු කියා දීම සම්බන්ධයෙන් අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරා කටයුතු කරනවා පින්වත් නීලිකා රණතුංග මහත්මනිය රූපාහුළු ගල්ලගේ ගල්ලේ මහත්මිය සහ චතුකි පීරිස් මහත්මිය විසින් විශේෂ වශයෙන් නියත්තන් බලාපොරොත්තු වෙනවා තලල්ලේ චන්දකිති ස්වාමින් වහන්සේගේ මෑණියන් වන සාමා ගජනායක මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම කියලා අපේ දයාබර මෑණියන් වහන්සේට ආශිර්වාද පින් අනුමෝදන් කරන්න අපි බෙහෙවින්ම තත් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇතුළු සෑම දෙනාටම සියලු යහපත වේවා මේ උතුම් කුසලයේ ඔබ අප හැමත අමා නිවන් සුව පිණසම පවතිවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අදට સમાપ્ત කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න